තෙරුවන් සරණයි. සුරාද සූත්‍රය. සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 141 වෙනි පිටුව. සුරාද සූත්‍රය. ආයුෂ්ම සුරාද තෙරණෝ භාග්‍යවතුන් වහන්සේ වැඩවුන් තැනට එළඹිය. භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසක උන් එකත් පසක උන් සුර ආයුෂ්මත් සුරාද තෙරණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකල වහන්ස කිසේ හේයින් දන්නා හුගේ කෙසේයින් දක්නා හුගේ සිත සවිඥානික වූ මේ කයෙහි බහැර රූපේදී රූපාදී සියලු නිමිති විශේෂ අහංකාර මමංකාර මාන අනුශය පහ වූයේ වේද. උතර මේ සුරාද කියන තෙරුන් වහන්සේ බුදුන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක් ගැන තමයි මේ සුරාද සූත්‍රය තුළ සඳහන් වෙන්නේ. කොහොම දැක්කොත්ද නැත්නම් කෙසේ හේ දන්න කෙනෙක්ගේ කොයි විදියට හිතුවොත්ද සවිඥානික ඌ මේ කයේ බහැර රූපාදි සියලු නිමිති විශේෂයෙන් දැන් තණ්හාමාන දිට්ටි කියන එක අහංකාර මමංකාර මානානුෂේ තණ්හාමාන දිට්ටි දුරු වෙන්නේ කොයි විදියට හිතුවොත්ද කියලා අහනවා මහාන මනවින් අන තණ්හාමාන දිටි කොයි විදිහට හිතුවද දුර වෙන්නේ කියන ප්‍රශ්නේ ඒ අහන්නේ. ඒ ක්ලේ ක්ලේශ පතෙන් සාන්ත වූයේ කෙලසුන් කෙරෙන් මිදුනේ වේද කෙසේ දක්නාහට මේ කෙලස් වලින් මිදුනේ වේද කියන එක තමයි ප්‍රශ්නේ. එතකොට සුරාද අධ්‍යාත්ම වේවායි බාහිර වේවායි දැන් බුදුන් වහන්සේ පිළිතුර දෙනවා මේ තණ්හා මාන දිට්ටි ඒ කියන්නේ අහංකාර අහංකාර මවින්කාර මාන අනුසේ තණ්හා මාන දිට්ටි කොයි විදිහට දැක්කොත්ද නැති වෙන්නේ කියන අහන ප්‍රශ්නේ ඔය නිවන් මගට උපනිශ්‍රේ වෙන ප්‍රශ්න තමයි මේ අහන්නේ. සුරාද අධ්‍යාත්ම වේවායි බාහිර වේවායි ඕදාරික වේවායි සූක්ෂම වේවායි හීන වේවායි ප්‍රණීත වේවායි අතීත අනාගත පච්චුප්පන්න වේවායි යම් කිසි රූපයක් ඇද්ද දුර හෝ ළඟ හෝ යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප මම මගේ මගේ ආත්මය කියලා ගන්නේ නැත්නම් ඒ ඇතිසැටියෙන් දකිනවා නම් ඒ සම්ම ප්‍රඥාවෙන් දකිනවා නම් ඒ අතහබුත ඥාණයෙන් දකිනවා නම් උපාදාන වෙන්නේ නැහැ එහෙම වුණොත් ඒ උපාදාන විසින් නොගන්නේ අන්න කැලසුම් ගැන මිදුනේ වෙයි මේ රූපය ඇත්ත කරගන්න එකම තමයි මේ ප්‍රශ්නේ අහන්නේ රූපේ ඒතර බුදුන් වහන්සේ පිළිතුර දෙන්නේ ඒ එතනමයි. රූපය ඇත්ත කරගන්නේ නැත්නම් ඒ රූපේ උපාදාන වෙන්නේ නැහැ. එහෙම වුණොත් මම මගේ කියලා ගැනෙන්නෙත් නැහැ. අන්න තණ්හාමාන දිට්ටි උපදින්නෙත් නැහැ. ඒ රූපය කියලා කියන්නේ අපි කිව්වා බාහිර දෙයක්, රූප ආරම්මණයක්. ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. රූපය කියන්නේ රූපාරම්මණයක්. ඒ කියන්නේ මේ සිතට එන අරමුණ ගැනයි කතා කරන්නේ. අපි අපි දන්නවා දැන් මේ සිත කියලා අපි කතා කරන්නේ අරමුණ ගැනනේ. ඒක හැමෝම සාමාන්‍ය මූලික સિદ્ધාන්තවලදීත් ඉගෙන ගන්නවා. සිත කියන්නේ මේ අරමුණටයි කියලා. සිත කියන්නේ අරමුණ. එහෙනම් මේ අරමුණ ගැන තමයි මේ ධර්මයේ තියෙන්නේ. ඒකයි රූපය කියලා කියන්නේ. එතකොට බුදුන් වහන්සේ මේ ආරම්මනේ අරමුණ. ඇයි අපි රූපේ දැනගන්නේ විඥානේ. එහෙනම් ඒක දැනගන්නේ විඥානේ ආරම්මණයක්. එහෙනම් ඒ දැනගන්නවා කියන එක එහෙනම් ඒ එන මේ මොහොතේ සිත කියන්නේ එන අරමුණ නම් ඒ අරමුණමයි රූපේ කියන්නේ අරමුණයි දැනගන්න. එහෙනම් ඒ රූප ආරම්භණය කියන්නේ මේ එන අරමුණටයි. එහෙනම් අරමුණ කියන්නේ තව විදිහකින් බැලුවොත් පොත මේසෙ ඇඳ කියලා මේ අපි ගන්න ඒ ඒ අපි දකින දෙයමයි. ඒ අපි හිතන දෙයමයි. එහෙනම් උපමාවක් ගත්තොත් මෙතන පොත මේසෙ කියන්නේ රූපේ. එහෙමද ඒක හැදෙන හැටි යථාභූත ඥාණයෙන් දකින්න එක තමයි තණ්හාව දුරු වෙන්න හේතු වෙන්නේ. මේ පුංචි වාක්‍යය තුල පිරිසිදුවට මේ ධර්මය පෙන්වන්න පුළුවන්. මේ සම්පූර්ණයෙන් මේ තුල අඩංගු වෙනවා. බුදුන් වහන්සේ දේශනා කරන ඒ විලාසෙටත් ඒ හොඳින් මනාකොට පැහැදිලි ප්‍රශ්නය තමයි කතනු කෝ බන්තේ ජානතෝ කතම් පස්සතෝ ඉමස්මින්ච සවිඥානකේ කායේ බහි දැන් ඉමස් ඉමස්මින්ච සවිඥානක කායේ කියන්නේ අපි මේ අපි අපි මේ අපි දැන් මේ මේ අපි දැන් මෙතන මේ ස්කන්ධ කායා කියලා කියනකොට දකින්න දෙයක් තියෙනවා. අපි දෙයක් කියලානේ දකින්. මේසයක් පුටුවක් ඇඳක් ඉරක් හඳක් ගහක් කොලක් මේ දෙයක්. අන්න සවිඥානක කායේ. එතකොට ඉමස්මින්ච සවිඥානිකාය කියන්නේ මේ අපි හදාගත්ත කය. ඇයි මේ මේ අපි අපේ අපේ රූපෙත් කණ්ණාඩියෙන් දැකලා තියෙන්නේ. මේ මුත කලබරේ අපි හිතනවනේ මේ කයයි කියලා සවිඥානිකයි කියලා. ඒතර මේ අපි හිතන මේ කය කියන එකත් අපේ විඥානේ හිතන එකක්නේ. මේ රූපං අත්තතෝ සමනුප්පස්ති කියලා අපි කිව්වේ රූපං අත්තං වාත්තෝ සමනුප්පස් මේ රූපේ ආත්මය කියලානේ අපි හිතන්නේ. ඒතර ඒක කණ්ණාඩියෙන් දැකපු එකක්නේ. ආ මේ මේ මේ ඉන්නේ මේ තද ගතියක් තියෙන ඇල්ලුවා මේ තියෙන. ඒතර අපි පෙන්වන්නේ මේ ගහේ මේ මුත කලාබරේ අතර වෙනසක් නැහැ කියලා. ඒ කියන්නේ ගහ ප්‍රවාහ සංශ්ලේෂණය කරන්න හිතලා නෙමෙයි අපි හුස්ම ගන්න හිතලා නෙමෙයි ගහ කෑ පෘථිවිසාරේ උරා ගන්න හිතලා නෙමෙයි අපි කෑම දිරවන්න හිතලා නෙමෙයි අපි රුධිර සංසරණය කරන්න හිතලා නෙමෙයි මේ වගේ ගහ ගහ වගේමයි මේ කය. කිසි වෙනසක් නැහැ. දැන් ඔතන වෙනස තියෙන්නේ මොකද්ද? ගහට ආත්මයක් පනවන්නේ නැහැ. ඇයි ඒ? ගහටත් සෙන්සස් තියෙනවා. ගහටත් දැනෙනවා. ඇයි ඉරේලියේ නතර සූර්යකාන්තමල හැරෙන්නේ? ඇයි නිදි කුඹක් ගස්වල සාකේ කොළ හැකිලෙන්නේ? ඇයි මේ ගහේ දලු දාන්නේ? ඇයි ඉර ඉරේලියකට බලපාන්නේ නැද්ද? එතකොට ගහේ සෙන්සස් නැද්ද? තියෙනවා. ඇයි ගහ කොහමද මුල පද්ධතිය දිහා බැලුවම පේනවා පෘථිවි සාරේ වතුර එහෙම තියෙන තැන් හොයාගෙන මුල් මුල් ධාවනය කරන්නේ කොහමද? මුල් ගමන් කරනවා. ඔව් එහෙනම් ගහ ඒ ගහට සෙන්සස් තියෙනවා. දැනෙනවා. ඇයි මේ කය උණුසුම සීතල තද ගතිය අර වගේ සෙන්සස් විදියට සෙන්සස් ක්‍රියාත්මක වෙනවා. සෙන්සස් විදියට සෙන්සස් ටික ක්‍රියාත්මක වෙනවා කියන්නේ අර ආලෝකයේ එහෙම නැත්නම් රස්නීය සීතල උණුසුම දැනෙනවා කියන එකයි. ඒක ආත්ම කතාවක් නෙමෙයි. ඒකයි අපි කිව්වේ පංච ආයතනයේ ඇස කන දිව ඇස කන දිව අපි කතා කරන්නේ ඇස කන නාසය දිව කය කියලා පංච ආයතන. ඒකනේ ద్వාර ටික. ඒව දන්නේ නැහැ මේ මේසය අද්ද පුටුවක්ද නැද්ද කියලා. ඔන්න ඔය නිසයි මනෝවිඤ්ඤාණය කියලා කතාවක් තියෙන්නේ. අර ඇස කන දිව නාසය කයෙන් එන ඒ දැනීම සෙන්සර්ස් වල එන ස්පාක් වීම ඒක එකට එකතු වෙන එකයි මන කියලා කිව්වේ. අන මනෝවිඤ්ඤාණයක් ගැන කතා කරනවා. හැබැයි ආයතන විඤ්ඤාණ හඳුනන්නේ නෑ මේවා. ඒ කියන්නේ මේ මේසපුටු කතාවක් නෑ. සම්මුති ප්‍රඥප්ති කතා නෑ. මේක පටන් ගන්නේ මනෝවිඥාණයෙන්. මේ සියල්ලම එකතු වෙන එකමයි මනෝවිඥාණය කියන්නේ. මනසන්ත පටිච්ච ධම්මිසු උපපජ්ජ මනෝවිඥාණය කිව්වේ ඒකයි. මනසට අරමුණු කරන්න බෑ එළිය තියෙනවා. මනසට අරමුණු වෙන්නේ ධම්ම විතරයි. ඒකයි කිව්වේ හිත තිබහයි කිව්වට හිතට වතුර බොන්න බෑ. හිත බඩකිනී කිව්වට හිත බත් කාලත් නෑ. හිත ඇවිදිනවා කිව්වට හිත ඇවිදලත් නැහැ. ඔබ මොකද්ද හිතන්නේ? ඒක ඔබ කළා නැහැ. ඔක ඇත්ත. හිතනව පමණයි. හිතට පුළුවන් හිතන්න පමණයි. කරන්න බෑ. දැන් තේරෙනවා. මේ හැම සූත්‍රකම මේ දේ නේද මේ තියෙන්නේ අපිට දකින්න. නමුත් සූත්‍රයෙන් මේක දකින්නවා කියන්නේ මහා ආශ්චර්යයක්. ඇයි අවබෝධ ඥානයක් නැතුව මේක දකින්න බෑ. වචනයක් ලියලා වචනෙන් පුළුවන් මෙච්චර ධර්මයක් දකින්න බෑ. රූප අනිච්චතෝ අනිච්චතෝ අනිච්ඡාබන්තේ කියනකොට මුළු ධර්මයම කියවිලා තියෙනවා. නමුත් ඒක කොහොමද දකින්නේ? කාටද පුළුවන් දකින්න? ඒ ධම්මචක්කුසේ අවදි වෙලා තියෙන කාගේද? බාහිර දෙයක් නැහැ කියනකොට කාටවත් තේරෙන්නේ නැහැ. හැබැයි අපි හිතන දේ බාහිර කවදාවත් හම්බ වෙලා නැහැ. එහෙනම් අපි හිතන දේ බාහිර නැහැ. ඒකයි ඇත්ත. අපි හිතාගෙන ජීවත් වෙනවා. අපි හිතාගෙන කෑම කනවා. අපි හිතාගෙන විඳවනවා. අපි හිතාගෙන විඳිනවා. අපි හිතන දේවල් කොහෙවත් නැහැ. දැන් තේරෙනවා මෙතන ඇත්තටම තියෙන්නේ එතකොට තේරෙන ආරෝපණීය එහෙම නැත්නම් අර විඥාන ස්වභාවය අපිට අවබෝධ කරගන්න. විඥානය කියන්නේ හොඳටම ඔබ දන්නවා දැන් අපි පැහැදිලි කිරීම අනුව පවතින එකක් නෙමෙයි. ඇති වෙන නැති වෙන ප්‍රවාහයක්. ඒකයි කිව්වේ ගඟ ගලනවා, වැස්ස වහිනවා, හුළඟ හමනවා, සිත. අන්න සිත කියන්නේ ගලනවට. ඒ කියන්නේ විඥානය කියන ශක්තිභාවය පවතින්නේ නැහැ. ගැලීමටයි සිත කියන්නේ විඥානය කියන්නේ. සකස් වෙන දෙයක් මිසක් තියෙන දෙයක් නෙමෙයි. ඒකයි සංකතයක් කියන්නේ සකස් වෙන දෙයක්. ඒ විඥානය කියන්නේ මොකද්ද? අර අර සෙන්සස් වලින් එන ඒ ඒ චක්කුසෝත ගාන ජීවගේ මේ ඔක්කොට මේ වචන ගොඩක් විතරයි විඥානය කියලාත් මහ ලොකු දෙයක් නෙමෙයි. එතනේ දැනෙන දැනීම විතරයි. ඒක දැන දැන වෙන් කර දැනීම කියලා විඥානය පැහැදිලි කරන්නේ මූලික સિદ્ધාන්තවලදීම. එහෙනම් ඒක දැනීමක් විතරයි. එච්චරයිනේ. දැන් ඒක ඒ දැනීම් ටික එකතු වෙලා ලොකු දැනීමක් ඇති වෙනවා. අන්න එකතු වීම නිසා ඇතිවුණු පොත කියන දැනීම තුළ වර්ණ, ශබ්ද, ගන්ධ සියල්ලම තියෙනවා. මේක දැන් ඔබට මනාකොට නිරවුල් වෙනවා. අපි දකිනවා ඔබටත් මේ අවබෝධය ඇති වෙනවා. ඔව් ඒක ඒකාන්තයි. මෙන්න මේතර තමයි බුදුන් වහන්සේගෙන් ওই සවිඥානික කායය කියලා කියන්නේ එතකොට මේ හදාගත්ත කය. මේ අපේ තියෙන මේ මේ අපි මේ හිතන මේ මේ මේ මේ මුතකලාබරේ නෙමෙයි. ඒ කියන්නේ ස්කන්ධය නිසා හටගත් ස්කන්ධය කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. වේදනා සංඥා සංකාර ටිකනේ ඔය විඳීම දින අපි මේවා ගැන දීර්ඝ මනාකොට පිරිසුදු කරලා පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ එන්නේ මොකද්ද? ඒක දැනීමක්. ඒක දැනීම සංඥාවමයි අපි කිව්වේ උපමාවක් විදියට අර අර ගෑනු ළමෙක්ගේ කැමැත්තක් තියෙනවා නම් ඒ කැමැත්ත ප්‍රකාශ වෙන්නේ මූණ hinaවේ. ඒ hinaව තමයි සංඥාව. හැබැයි දැන දැනීම කැමැත්ත කියන දැනීම තමයි වේදනාව. සංඥා ඒ උපමාවක් ගත්තේ ඕකේ. ඔක අර සංඥාව මේක සාමාන්‍ය දැනෙනවා කෙනෙකුට කියනකොට වේදනාවමයි සංඥා කියන්නේ. ඔය දෙක වෙන් කරන්න බෑ. වේදනාවක් නැති සංඥාවක් නැහැ. ඒ සංඥාවෙන් තමයි නිරූපණය කරන්නේ. ඒකම එකට ඒව එකතු වෙන එකයි සංකාරක් වෙන් කරන්න බෑ. ඒ කියන්නේ ආයතනයක් විදියට ගත්තම ඒ ස්පාක් එක ඒ කියන්නේ සෙන්සර්ස් වල තියෙන ස්පාක් එක සරල භාෂාවෙන් නූතන භාෂාවෙන් නව යෝන් දරුවෙකුට තේරෙනවා කියනකොට. ඒ කියන්නේ ඇහැ ආලෝකයේ තේනකොට ප්‍රසාදවත් වෙනවා. ඒකට අර ඉලිප් වෙනවා, දිලිසෙනවා. ඒක වේගයෙන් සිද්ධ වෙනකොට එතන ආරෝපණයක් එනවා. ඒක වර්ණ ආරෝපණය. ආලෝකය නිසා ඇති වෙන ස්පාක් වීම නිසා ඇති වෙන අර උත්තේජයක්. අර අපි කිව්වේ මිලිවොට් පහ කරන්ට් එකක් උපදින්න හේතු වෙනවා මෙතන ශක්තියක් වගේ එතන ජෙනරේට් වෙන හැටි මේ පෙන්නන. එතන වර්ණ විතරක් නෙවෙයි ශබ්දෙත් එනවා. ඒ වගේ අනිත් ඒවාත් එනවා. ద్వාර පහෙන් එනවා. එතකොට මොකද වෙන්නේ? ඒවත් දැනීම් පද්ධතියක් තමයි. ඒවත් විඥාන. හැබැයි ඒව නෑ සම්මුති ප්‍රඥා. අනේ ඒව ඔක්කොම එකතු වෙලා එකක් හැදෙනවා අන සක්කාය දෘෂ්ටි. අන පොත හැදුනා, මේස හැදුනා, කාර් එක හැදුනා, වාහනේ හැදුනා, ගෙදර හැදුනා, දරුවා හැදුනා, ඉර හැදුනා, අඳා හැදුනා ඔක්කොම සංඛාරා දිව්‍ය ලෝක ගත්තා ඔක්කොම සංඛාරා. මේවා ගැන අපි හොඳට පැහැදිලි කරලා තියෙනවා. අපේ ඇඟ ඇතුලේ අපි හිතක් පනවන්නේ නැහැ. සිතක් කියලා දෙයක් කොහෙවත් අපිට හම්බ වෙන්නේ තැනක්. සතෙක් ගත්තත් එහෙමයි. සතා ගැඳ ඇඟ ඇතුලේ සතා නැහැ කියනවා. ඒකත් එතනත් විඥානය සකස් වෙනවා. ඒ සකස් වෙන එක කොහෙවත් පනවන්න බෑ. මේක පුදුම කතාවක් වෙනවා. පුදුම ස්වභාවයක් වෙනවා මේක. අර සිරස වගේ තරංග ස්වභාවයක්. අපි ඒ තර ඒව ගැන ගොඩක් ආબોධයක් තියෙනකොට තමයි එහෙම කියනවා තේරෙන. අනිත් ඒවට ගැටෙන්න යන්න එපා. ධර්මයේ නිවැරදි. හෙලිකිරීම හොඳින් දකින්න පිරිසිදු ඔබටත් දැනේවි. ප්‍රායෝගික පැත්තකින් පැහැදිලි කරනකොට පොතේ තියෙන වචන ටික කියවනවා නෙමෙයි ෆොටෝකොපි ගහන්න කවුරුත් ඕනේ නැහැ කිව්වේ ඒකයි. අපි මේ පොතේ තියෙන එක පොත බලාගෙන කියවන්න ඔබ ඔබටම පුළුවන් පොත බලාගෙන කියවන්න. ওই පොතේ තියෙන වචන පරිවර්තනය. ඔගේ ධර්මයේ දැකලා ධම්ම චක්කුසෙන් එක පැහැදිලි කරා නම් ධර්ම අවබෝධයක් තියෙනවා. එතනයි අපිට අපේ යුතුයකම තියෙන්නේ. ඉතින් මෙතන දකින්න ඕනේ. ඒතර බුදුන් වහන්සේගෙන් අහන්නේ ඔන්න ඔය ප්‍රශ්නේ තමයි මේ තණ්හාව කොහොමද නැති වෙන්නේ කොහොම බැලුවොත්ද කොහොම දැක්කොත්ද තණ්හාව නැති වෙන්නේ අන දෙන උත්තරේ යංකින්චි සුරාද රූපං අතීත අනාගත පච්චුප්පන්නං වා අජ්ජත් බහිද්ධාවා ඕලාරිකාවා සුකුමාවා ඊනාවා ප්‍රණීතාවා යන්දූරේ සන්තිකේවා සබ්බන් රූපං නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්පඤ්ඤං දිස්වා අනුපාදෝ විමුක්තෝ හෝති. එතකොට මේක සූත්‍රයේ විදිහට ගත්තොත් මෙහෙමයි. යංකින්චි සුරාද රූපං අතීත අනාගත පච්චු දැන් අතීත අනාගත පත්තු ප්‍රත්‍යুৎපන්න දැන් මේ කතාව දැන් අපි ගොඩක් දිගට කියලා දැන් දන්නවා. දැන් මේ ස්කන්ධය කියනකොට දෙයක් කියලා ගත්තොත් ඒකේ අතීත අනාගත හීන ප්‍රනීත දුර ළඟ ඔක්කොම අවිලා දෙයක් කරගත්තොත් එන වටිනාකමේ නැහැටි තණ්හාමාන දිට්ටි ස්වභාවයේ නැහැටි ඔකේ තියෙන. යංකින්චි සමුදේ යංකින්චි සුරාද රූපං අතීතනාගත පච්චුප්පන්නංවා බහිද්ධාව ඕලාරික අජ්ජත් බහිද්ධාව ඕලාරිකාව සුකුමා වහීනාව ප්‍රණීතාව යං দূරේ සාන්තිකේවා සබ්බන් රූපං අන්න ඒ විදිහට මේ දෙයක් තියෙනවා කියලා ගත්තොත් තමයි මම මගේ මගේ ආත්මය කියලා දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ දෙයක් බාහිර තියෙනවා කියලා ගත්තොත් මෙතන මමත් තියෙනවා. අර කණ්ණාඩියට දෙයක් අපි බලන්නේ බාහිර දෙයක් තිබ්බොත් තමයි කණ්ණාඩියට දෙයක් වැටෙන්නේ. එහෙනම් නැහිතන් අත්ත කතම් බිම්බ නැහිතන් පර කතම් අගක් හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. මේ ප්‍රතිබිම්බේ හදන තමා හැදුවෙත් නැහැ වෙන අයෙක් හැදුවෙත් නැහැ. ඒ කියන්නේ කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ එළිය දෙයක් තිබ්බොත් විතරයි වැටෙන්නේ. එහෙනම් කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ කවුරුත් හැදුවේ නැහැ. දෙයක් තිබ්බොත් වැටෙනවා. දැන් මේ දේ දුන්න කවුරුත් හැදුවේ නැහැ. සබහාදහමේ න්‍යායට අනුව මේ දේ දුන්න සකස් වෙන එකක්. අනේ ඒ වගේ මේක ඉතු නියාම බීජ නියාම කම්ම නියාම චිත්ත නියාම. ඒ කියන්නේ වහින්නේ පායන්නේ කවුරුත් කරනවා නෙමෙයි. එතකොට ඉතු නියාම බී ගහක් පැලයක් හැදෙන්නේ කවුරුත් කරනවා නෙමෙයි. එතකොට මේ වගේම තමයි මේ සිත කියන එක කවුරුත් හදනවා නෙමෙයි. සිත එතනම සකස් වෙන එකක්. සකස් වෙන්නේ මෙන්න මේ සෙන්සර්ස් වල ස්පාක් වල එන ඒ මිලිවොට් පහේ කරන්ට් එකේ ස්වභාවය. අයි ශක්ති ස්වභාවයයි මේක සකස් වෙන හේතුවෙන්. ස්පාක් වෙනවා වර්ණයට, ශබ්දයට, ගන්ධයට, පහසට. ද වර්ණයට ස්පාක් වෙනවා, ශබ්දයට ස්පාක් වෙනවා. මේක තමයි මොන්ඩිසෝරියන්. ඉපදෙනකොට මුකුත් දන්නේ නැහැ. පුංචි දරුවා මොන්ඩිසෝරියන් අර බලන්න කියලා දෙනවා. රතු පාට, කහ පාට, නිල් පාට. වර්ණේ පෙන්නනවා, ශබ්ද දානවා. රූපේ පෙන්නනවා, ශබ්ද දානවා. ඔන්න ඉගෙන ගන්නවා. ශබ්දේ වර්ණ. ඒ කියන්නේ ඇස, කන, දිව, නාසය, කය. මේවා ඉන්නේ මේ ද අපි ඉගෙන ගත්තේ. ඉගෙන ගන්නවා කියන්නේ මොකද්ද? ওই ටික එකතු කරලා දාන්නේ. එකතු කරා මොකද වෙන්නේ? දැන් සද්දයවත් වර්ණෙත් වෙනවා. ඇයි මේක භ්‍රමණය වෙනවා. වේගයෙන් මේක ස්පාක් වෙනවා, ස්පන්දනය වෙනවා. ඒ කියන්නේ මේක බලගැන් වෙනවා. අන ශක්තිය බලගැන් වෙනවා. අන මනෝ විඥානයේ තියෙන ආයතන විඥාන වලින් එන දේ එකට එකතු වෙන නිසායි මනෝ විඥානයක් තියෙන්නේ. ওই කතාව පැහැදිලි වෙන්නේ මේ සිත හැදෙන හැටි. එන සංඛාර සංඛාරත්තයි සංකතං අபிසංකාරෝති කිව්වේ ඔන්න ඔය කාරණා. අර සංඛාර ඒ කියන්නේ ආයතන විඥාන වලින් හැදෙන සංඛාරයම සංඛාරමයි විඥානය කියන්නේ. ඒ සංඛාරම නැවත සකස් වෙලා තමයි පොත කියන එක හැදෙන්නේ. එහෙනම් අපි දකින්නේ එක මොහොතෙම පොතක්. මේ කියන සිද්ධිය සේරම මේ ෂණේම සිද්ධ වෙනවා. අන පොත ස්පාක් වෙනවා නැවත නැවත නැවත. එතන තව දෙයක් සිද්ධ වෙනවා. පොත බල ගන්න වෙනවා. අන්න අபிසංකරණයක් වෙනවා. අන්න එතනින් තමයි රූපං රූපත්තය සංකතං අபிසංකරෝති කියන එක සිද්ධ වෙන්නේ. අන්න රුප්පන්තිකෝ ආවසෝ රූපං කියන එක අර කජ්ජනීය කජ්ජනීය වග්ගය තුළ ඒ කජ්ජනීය සූත්‍රය තුළ මනාකොට බුදුන් වහන්සේ පෙන්වනවා. මේවා මේවා මෙහෙම නැවත නැවත නැවත නැවත ඉද්දෙනවා රිප්පණේ වෙනවා ඒක නිසා තමයි ස්පාක් වෙනවා කිව්වේ ඒක නිසා තමයි රූපේ බවට පත් වෙන්නේ චත්තාරෝච මහ භූතනං චතුන්නං ච මහ භූත උපාදාය රූපං කියපු ඒ මහ භූත ඇසුරු කරගෙන හැදෙනා වුණා රූපේ හැදෙන ආකාරය අද වෙනකන් හරියට කිසි කෙනෙක් පැහැදිලි කළා නැහැ පළවෙනි අවස්ථාවට ඔබ අහනවා මේ අසාලා බොහෝ අය තම තමන් ඒවා දේශනා කරන්න දැන් භික්ෂුන් වහන්සේලා පාව පෙළඹෙනවා. ඒකට හේතුව ඔවුන්ටත් වැටහෙනවා මෙච්චර කාලයක් ගහපු තම්මැට්ටම සත්‍යයක් නෙමෙයි කියලා. ඒ කියන්නේ රූපේ කියලා අපි කිව්වේ මොකද්ද මෙච්චර කාලයක් චත්තාරෝච මහා භූතන චතුන්නංච මහා භූත උපාදාය රූප. ඒකෙන් අපිට ප්‍රායෝගික පැත්ත දැක්කේ නෑ. ඒකට හේතුව මහා භූත ඇසුරු කරගෙන තමයි ශබ්ද වර්ණ ගන්ධ රස උණුසුම සීතල එන්නේ. මහා භූතනේ ඇසුරු කරන්. ඉතින් තච්චාරෝත මහ භූතණක්. චතුන්නංච මහ භූතණක්. උපාදාය රූපයක් තමයි හැදෙන්නේ. ඒකත් හරි. නමුත් මේක හැදෙන්නේ රූපණයෙන් කියන එක හරියට පැහැදිලි කළා ගලපලා ඒක රූපේ නැවත අபிසංකරණය නිසා අන්න දෙයක් බවට පත් වෙන සංචේතන සූත්‍ර අරගෙන පැහැදිලි කරේ නෑ කවුරුත්. ඒක නිසා සමාජයට ගිලිහිලා ගියා මේ සිත කියලා දෙයක් නැති බව. දෙයක් කියලා කියන්නේ නැති බව දකින්න එකමයි රූපං අනිච්චතෝ කියන්නේ කියලා. එහෙනම් දෙයක් නැති බව ඒක අපි හිතන දේ කොහෙවත් නැති බව. එහෙමනම් අන්න ලෝකයෙන් මිදෙනවා විනය ලෝකේ අන්න විනය ලෝකේ අවිද්‍යාව දෝමනසන කියන තැන සතර හතිපට්ඨානය කියන්නේ ස්කන්ධයේ උදේවය දකින්නවා කියන්නේ එකම කාරණයයි සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන එකයි. සියල්ලෙන් මිදෙන තැන නිවන් මගයි. අන්න එතනයි මෙතන අහන ප්‍රශ්නේ ස්වාමීනි කෙසේ දැක්කොත්ද තණ්හාව නැති වෙන්නේ? අනේකයි සුරාද භික්ෂුවගේ ප්‍රශ්නේ. අනේ ප්‍රශ්නෙට දෙන උත්තරය තමයි බුදුන් වහන්සේ සුරාද මේ මේ යථාභූත ඥාණයෙන් දැක්කොත් ඇති සැටි දැක්කොත් හැදෙන හැටි දැක්කොත් රූපේ දෙයක් නැති බව දැක්කොත් මම කියලා මගේ කියලා දෙයක්වත් හම් වෙන්නේ නැහැ සුරාද කියන එක. පැහැදිලිව කියනවා නම් සරලව කියනවා නම් ඔන්න ඔහොමයි. ඒ කියන්නේ මම මගේ මගේ ආත්මේ නේත ඒතම් මම ඒසු හමසේ අමේසු අත්තා කියලා එන්නේ නැහැ. අර දෙයක් නැති වෙලා යනකොට. දෙයක් නැත්තම් එතන අපිට හම්බ වෙන්නේ නැහැ දෙයක් නැත්තම් මේ ධර්මයේ තුල පැහැදිලි කරන්නේ දෙයක් කියලා ගත්තොත් විතරයි රූපං අදං රූපේ දෙයක් කරගත්තොත් විතරයි අපිට මේ අහන ලැබෙන්නේ අජ්ජත් බහිද්ධාව අහන ලැබෙන්නේ අජ්ජත් බහිද්ධාව ඕලාරිකාව සුකුමාව හීනාව ප්‍රණීතාව අතීත අනාගත පච්චුප්පන්නංවා අර යං দূරේ සන්තිකේවා කියලා අර මේ මේ දෙයක් කරලා ගන්න එකයි දෙයක් තිබ්බොත් තමයි එතන දෙයක් දෙයක් තියෙනවා දෙයක් තිබ්බොත් ඒක ඇත නැත හීන ප්‍රනීත දුර ළඟ අන්ත තියෙනවා දෙයක් කරගත්තොත් වටිනාකමක් හැදෙනවා දෙයක් කියලා දැනෙන එකයි වටිනාකම ආරෝපණ මේ ආරෝපණය නිසායි දෙයක් කියන්නේ දෙයක් කියලා හැදෙන හැටි තමයි අපි සිත හැදෙන හැටි කියලාත් කතා කරන්නේ එහෙනම් ඒක එන්නේ අර ස්පාක් වෙන වේගය නිසා එන චිත්ත ආරෝපණයයි එහෙනම් චිත්ත ආරෝපණය අර චුම්බක ආරෝපණය වගේ විද්‍යුත් ශක්තිය වගේ චිත්ත ශක්තිය කියන්නේ ආරෝපණයක් මිලිවොට් පහක කරන්ටයක් උපදිනවා කියලා අපි අපිට ආවේගයක් આવු විශාල ශක්තියක් එනවා ස්නායු පද්ධතිය ඔස්සේ මේ කරන්ට් එක උපදිනවා ඒක ස්නායු පද්ධතිය ඔස්සේ ඔස්සේ මුළු ශරීර ධාතුවම එකම ශක්ති ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙනවා ඒක කොහේ තිබිලාද ආවේ ශක්තිය බැටරියක් තියනද කොහෙවත් නෑ මේ මොහොතේ ජෙනරේට් වෙනවා චිත්තයේ තුලිනුයි ජෙනරේට් වෙන්නේ මෙන්න මේ සත්‍ය දැක්කොත් අන්න ඒ කෙනා දකින්න මේ සියල්ල හැදෙන හැටි සියල්ල කොහොම සකස් වෙන්නේ මේ මේ ඇත්තටම මේක මේක පුදුමාකාර විදිහට මේ අවබෝධය ඇති වෙනවා මේ කොහොමද වෙන්නේ කියන එක අනේක ඊටාම වටිනවා යංකින්ති සුරාද රූපං අතීත අනාගත පච්චුප්පන්නංවා අජ්‍යත බහිද්දාවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා ප්‍රනීතාවා යන්දුරේ සන්තිකේවා සබ්බන් රූපං අන්න එහෙමයි සුරාද. රූපේ දෙයක් බවට පත් වුනොත් සබ්බන් රූපං නේතම් මම අනේ දෙයක් නැති බව දැක්කොත් තමයි නේතම් මම නේසවමස්මි නොමේසවත්තා කියලා කියන්නේ. ඉතින් ඒක සත්‍ය දකින්න කෙනාටයි ඒව මේතං යථාභූතං සම්පඤ්ඤාය කිව්වේ ඒකයි. ඒක යථාභූත ඥාණයෙන් හැදෙන හැටි දැක්කොත් විතරයි නේතම් මම නේසවමස්මි සවත්තා කියන කේ. දිස්වානුපාදා විමුක්තෝ හොති. අන්නේ කෙනාට උපාදානයක් නැහැ. රූපේ දෙයක් බවටපත් වෙන්නේ නැහැ. රූපේ මිදිලා රූපේ පරිහරණය කරනවා. දැන් මේකම තමයි ඔබ දකින්න සුරාද මෙසේ දන්නාහුගේ මෙසේ දක්නාහුගේ දැන් මේ මේ සිංහල වචන පරිවර්තන ටික සුරාද මෙසේ දන්නාහුගේ මෙසේ දක්නාහුගේ සිත මේ විඥාන සහිත කයෙයිද අන්න මෙතර පැහැදිලි කරනවා බාහිර සියලු නිමිත්තේයිද තණ්හා මාන දිට්ඨිය ඇති නොවේ. එලෙස ඒ ශාන්ත වූයේ මොනවට මිදුනේ වෙයි ආයුෂ්මත් සුරාද තෙරණුවේ ඒ රහතුන් කෙරේ ඒ මේ සත්‍ය දේශනාව තුළින් අනුත්තර වූ බුද්ධත්වයට පත් වෙනලා. ඒ අනුත්තරේ අන්තර ඌයේ කියන්නේ ඒ නිසයි. එතකොට වාක්‍ය බැලුවොත් අපි සූත්‍රය තුලින්ම එවං කෝ සුරාද ඥානතෝ එවං පස්සතෝ ඥානතෝ පස්සතෝ අන්න එදෙන ඇටි දකිනවා. ඒක ඥානතෝ ඒක අවබෝධයෙන් උද්දකිනවා. අවබෝධයත් වෙනවා. ඥානතෝ පස්සතෝ ඒවං කෝ සුරාද ජානතෝ ඒවම් පස්සතෝ විමස්මින්ච සවිඥාන කායේ අන්න මේකේ සවිඥානක ස්වභාවයේ දැන් මේ සවිඥානකනේ අපි අපි මේ හිතන්නේ මේක ආත්මීය ස්වභාවයේ අන්නේ ස්වභාවයේ සත්‍ය දකිනවා සවිඥානකේ කායේ බහිද්ධාවා සබ්බ නිමිත්තේසු අහිංකාර මමින්කාර මාන මානාගතං මානස්ස හෝති විදා සමතික්කන්තං සමතං සාන්තං විමුක්තෝති අඤ්‍යතරෝච පනායා ස්මා සුරාදෝ අරහතං හෝති අන අරහත්වේ අරහත් කියන්නේ අරහතං හෝති අරහතන් රහ නැති වෙනවා. ඒ කියන්නේ ඒ සත්‍ය අවබෝධය තුළින් ඒ ඇල්ම නැති වෙලා දුර වෙලා අන්න ඒ සියල්ලෙන් මිදිලා අරහත්වේ කරා යනවා. අරහතං හෝසි අරහතං අහෝසීතේති සුරාදෝ අරහතං අහෝසීසිත ඒ විදිහට තමයි තියෙන්නේ අනුත්තරෝ අන්තර වූ හේවේ අනුත්තරත්වයටපත් වේ අනුත්තරං අහෝසී එතකොට මේ දෙයින් අපිට පැහැදිලි වෙනවා මේ සූත්‍රය තුල පෙන්වන කාරණේ මේ සුරාද සූත්‍රය තුලත් මනාකොට පෙන්වනවා බාහිර දෙයක් තියනවා කියලා ගත්තොත් ඒ උපාදානයත් එතන, තණ්හාත් එතන, ජාජ්ජරා මරණ, ශෝක පරිදේ සියල්ල මෙතන. හැබැයි බාහිර දෙයක් නැති බව දැක්කොත්, අපි හිතන දේ කියන්නේ බාහිර නැති බව දැක්කොත්. එතනම උපාදානෙන් මිදෙන සීලේ ආර්යකාන්ත සීලේ අන්න එතනයි නාම රූප වලින් මිදෙන තැනයි බාහිර දෙයක් නැති බවට අපිට වැටහෙන්නේ. නාම රූප ඇත්ත වෙනකම් අපිට බාහිර දෙයක් හම්බ වෙනවා. අයි මේ අපි හිතන දේ බාහිරයි කියලා ගැට ගන්න එක. අජ්ජත් බහිතාක. අපි හිතන දේ අපිට මේ සකස් වෙන දැන් අපි අපි කතා කරනවා අපි අපි කියලා කතා කරන මෙතන සත්වපුජ්‍යල භාවයෙන් ගන්න එපා. මේ સિદ્ધාන්තයක් පමණයි. ඒක දකින්න මේ ශබ්ද වර්ණ ගන්ධ රස ඔස්සේ මේ මොහොතේ යම් එන ඒ ස්පාක් එක ඒ ස්පාක් එක තුල අපි ඒක දෙයක් අපිට ඒක ආරෝපණය තුල අපිට ඒක දෙයක් බවට පත් වෙන එක. අර ශබ්දෙ නෙමෙයි තියෙන පොත කියන්නේ ශබ්දයක්. ඒකේ වර්ණය, ශබ්දේ වර්ණය තමයි දෙයක්. ඒක වේගයෙන් ඒක නැවත නැවත හැදෙන හැටි තමයි රුප්පණයයි අර අபிසංකරණය. රූප රූපත්තය සංකතං අபிසංකරත. කිසිම තැනක ඔබට මේ වගේ ධර්මයක් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ ඇහුවත් මේ හෙලිදරව් කිරීමෙන් පසුයි සිද්ධ මේ තමයි ඇත්තටම බුදු සමය තුළ ඒ සිද්ධ වුණු සිංහනාදේ වගේම 2500 වසරක් ගිය තැන මේ 20 වෙනි සියවසේ ඒ බුදු සමයේම ඒ ඇහුණා වූ ඒ සිංහනාදය ඒ සත්‍යයේ සිංහනාදය සත්‍ය තමන්ට ප්‍රායෝගිකව තමන්ටම අත් දකින්න ලැබෙනවා සියලු දුකෙන් ඔබ මිදෙන බව ඔබටම සාන්දිටික වෙනවා ඒ සත්‍ය යථාභූතං සම්පඤ්ඤං ඒකම නැත්තං යථාභූත ඥාණයෙන් සත්‍ය දකින්න එකයි මේ ධර්මයේ තියෙන වටිනාම සම්දිස්ථානය එතනයි සියල්ලෙන් මිදෙන්නේ තමන්ට ලෝකයක් හම්බ වෙන්නේ නැහැ ලෝකය සත්‍ය දකින්න තැන ලෝකයක් නැති බවටම අවබෝධ වෙනවා අපි හදාගත්ත දේවල් කොහෙවත් නැහැ. අපි හිතන දේවල් කොහෙවත් නැහැ. අපේ මේ කය පවා අපි හිතන දෙයක් පොත වගේ පොත කියලා දෙයක් නැහැ. ඒක શબ્දයේ වර්ණේ. ඒ ඒ වගේම තමයි අපි කණ්ණාඩියෙන් දැකලා අපේ රූපයයි කියලා අපි හිතපු දේ. ඒකත් නැහැ. අපි කවදාවත් අපිව දැකලා නැහැ කිව්වේ. ඔබේ ඇස් දෙක ගලවලා ඔබේ ඉස්සරහට ගෙනහැලා ඔබේ රූපේ දැකලා තියනවද? ඔබ කවදාවත් දැකලා නැහැ. ඔබ දැකලා තියෙන්නේ හැමදාම ප්‍රතිබිම්බයක්. ඒක කණ්ණාඩියකින් තමයි ඔබ ඔබව දැකලා තියෙන්නේ. ඔබ කියන්නේ කවුද? ඇත්තට මෙහෙම කෙනෙක් නැහැ. අපි හිතන දේ විතරයි අර කණ්ණාඩියෙන් දැකපු. ප්‍රතිබිම්බයක් අපි කියලා අපි හිතාගෙන ඉන්න අය. අපි අපිව කවදාවත් දැකලා නැතිකොට අපි කොයිද වෙන දෙයක් දකින්නේ? මේ ලෝකේ කවදාවත් අපි දැකලා නැහැ කිව්වේ ඒකයි. අපි හිතන දේවල් ඒ නිර්මාණ සකස් වුණු සංඛාරා කොහෙවත් නැහැ. සබ්බේ සංඛාරා අනිච්චා කිව්වේ අන්නේ නිසයි. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය ඒක යථාභූත ඥාණයෙන් දකින්න ඕනේ. ධම්ම චක්කුසට අසු වෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අති නිබ්බන්ති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. අන්න විසුද්ධියටපත් වෙන තැන. අන්න අනිච්ඡාවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධාන්ති තේසං උපසම්මෝසකෝ කියපතන. ඒ අනිච්ඡාවත සංඛාරා සියලු සංස්කාර ධර්මයෝ අනිච්චයි. මේ හද මේ ශබ්ද වර්ණ එකතු වෙන එකක් කොහෙවත් නැහැ. හම්බ වෙන්නේ නැහැ. අනිච්චයි කිව්වේ ඒකයි. යදා පඤ්ඤාය පස්සේ යථා භූත ඥානෙ මේ දැකිය යුතුයි. අත්ති නිබ්බන්ති දුක්ඛේ. එයයි දුකෙන් මිදෙන තැන. ඒතන් සාන්තං අපි නිතරම කියනවා ඒතන් ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතෝ. ඒ සබ්බ සංකාර සමතේ වෙන තැනයි. සංස්කාරවල හරයක් නැති වෙන තැනයි. සබ්බුපදි පටිනිසග්ගෝ මේ ගොඩ ගැහෙනු මේ තාක් යමක් තියෙනවා නම් ඒ උපදි ගොඩත් අතහැරිලා යනවා. විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. එයයි නිවන් මාර්ගය. සබ්බ සංකාර සමතෝ. ඒක තමයි මේ ධර්මයේ තියෙන වටිනාම පැහැදිලි කෙරේ. ඔබ දන්නවා සංඛාර උපේක්ෂා ඥානය කියන්නේ එහෙනම් මේ සියල්ලෙන් මිදෙන ස්වභාවය අවබෝධ කිරීමේ ඥානය. ඥානය කියන්නේ හිතන දෙයක් නෙමේ සිතුවිලි වලින් නිවන් දකින්න බෑ කියව එකයි. මේක දැනුමට ඔබ දරා ගන්න. හැබැයි ප්‍රායෝගික ඔබට මේ අධ්‍යාත්මයටම ඔබගේ අවබෝධයට ඔබගේ අභ්‍යන්තරයටම ඒ චිත්තාරෝපණයම දිය වෙන ස්වභාවය ඔබට අසු වෙන්න ඕනේ. ඒක අසු වෙන්නේ ආසවක්ඛ්‍යා ඥාණයටයි. එහෙනම් ඒ ත්‍රිවිද්‍යාවක් තියෙන්න ඕනේ. හිතන්න එපා බාල බොළඳ විදිහකට. ආ මේ හිතුවා දැන් හරි දැන් දන්නවා කිය. දැනුම කියන්නේ මිදීම නෙමෙයි. දැනුම කියන්නේ දැනුමක් පමණයි. ඥානතෝ පස්සතෝ කිව්වේ අන්නේ නිසයි. ඔබ දැනගත්ත දේ ඔබට අවබෝධ වෙන්න නම් ඔබ ඒ ප්‍රායෝගික වෙන්න ඕනේ. අනුසෝතය තුළ මේ ස්පන්දනයක් තමයි අපි මේ පරිහරණය කරන්නේ. අනුසෝතය කිව්වේ නිසයි. ඒ කියන්නේ ස්පන්දනය කියන එක තේරෙනවා ඒ කියන්නේ ප්‍රතිකම්පන ස්වභාවය තේරෙනවා. අන්නේ ස්වභාවයටයි මේ සිත තියෙන්නේ. ඔබ මේ ඔබ ඔබ S2 වහගෙන හිටියත් ඔබට ලෝකයක් තියෙන බවට දැනෙනවා. ඉර තියෙනවා, හඳ තියෙනවා, දිව්‍ය ලෝකයක් තියෙනවා, නිරයක් තියෙනවා, මේ ගෙදර දොරවල් මේවා සේරම ලංකාවක් තියෙනවා, මමත් තියෙනවා කියලා ඔබ හිතනවා. ඒ අන්නේ ඔබගේ සිතිවිල්ලමයි ඒ කාම භූමිය. එතනමයි ඔබගේ රූප භූමිය. එතනමයි ඔබගේ අරූප භූමිය. ඒ තාක් ඔබ නැවත උපදිනවා. හැබැයි ඔබට මේ අවබෝධය ඇති වුණොත් ඔය සේරම සංඛාරා වෙනවා. එමුණොත් ඔබ ලෝකයක් නැති බවට අවබෝධයක් අවබෝධඥානය තුළම ඔබට දැනෙන්න ගන්නවා. ඒක හිතන එක වෙනයි, හිතපු එකත් වෙනයි. ඒ අසා දැනගත්ත ධර්මයේත් වෙනයි. ඒක ඔබට සත්‍ය බව දැනෙන්න ගන්නවා. අන්නේ දැනීම අර කම්පණය නිසා ඇතිවන ප්‍රතිකම්පණය ඒ ස්පන්දනයේ ඒ චිත්තේ අනිත් පැත්තට හැරෙනවා. එහෙම ලෝකයක් නැති බවට දැනෙන්න ගන්නවා. ඒ දැනෙන දැනීමයි පටිසෝතේ සෝතාපන්න වෙනවා කියන්නේ. අන්න සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනවා. විචිකිච්ඡා දුරු වෙනවා. අනේතන ආත්මීස්මතු වෙන දේවල් ඔහුගේ අතින් සිද්ධ වෙන්නේ නැහැ. පරාමර්ශනේ සිද්ධ වෙන්නේ අන්න සීලබ්බත පරාමස සංයෝජන බිඳ වැටෙනවා. අන්න තුන් සංයෝජන බිඳ වැටුණා නැවත සකස් වෙන්න හේතු නැහැ. සියල්ලෙන් මිදෙයි නම් අනලෝකයෙන් මිදුණා වගේම සිත කියලා දෙයක් නැහැ දැක්ක ශබ්ද වර්ණ කියලා අන අනාගාමි භූමිය. න ආගාමි නැවත උපදින්නේ නැහැ කියන එකයි තේරුම. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීය ගේදන් නහි ජාතු ගබ්බසෙයම් පුණ්ඩරේති කිව්වේ. ඔන්න ඔය නිසයි. ඒ සම්මා දිට්ඨිය කියන්නේ සත්‍ය දකින්නවා කියන්නේ ඔන්න ඕකටයි. මෙලවක් නැහැ පරලවක් නැහැ. මේ සත්‍ය දකින කෙනා සදා අමරණීයයි. මරණයක් නැහැ. ඒකත් සිතුවිල්ලක් විතරයි. අපි හිතනවා මැරෙනවා කියලා. නමුත් මේ සිත හැම මොහොතෙම ඇති වෙන්නේ නැති වෙන ස්පන්දනයක්. කොහෙන්ද එක දිගට පවතින හිතක් නැතුව මැරෙන්නේ? මැරෙන්නේ හිතද කයද? හිත නැති නිසායි කය වල්ලන්නේ. එහෙනම් මේ සිත හැම මොහොතෙම සකස් වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඒ ක්ෂණික සිතක උදේ වේ දකින්නවා කිව්වේ බුදුන් වහන්සේ කිව්වේ මරණානුස්සතිය වඩනවා නම් හු ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මරණය සීකරන ෂණයක මරණය දකින්න. අන්න ෂණ සම්පත්තිය. මේ ෂණය විතරයි. අතීතය ගැන හිතුවත් මේ ෂණය. අනාගතය ගැන හිතුවත් මේ ෂණය. හැබැයි මේ මොහොතවත් පවතින්නේ නැහැ. අතීත අනාගත පච්චුප්පන්නංවා ඕලාරිකාව සුකුමාවා ඒකමයි කිව්වේ අතීතනාත්ව ගම්මේය නප්පටික්කං කිය අනාගතං පච්චුප්පන්නං චේ ධම්ම තත්තර තත්තර විපස්සති කිය. බද්දේ කරත්න සූත්‍රය. ඒකෝ උත්තරීතර හුදකලා. ඒ මොහතවත් නැති බව. ඒක හිතන එක අවබෝ එහෙ හිතන එක ඇවිල්ලා මානසිකාරයක්. නමුත් අවබෝධයට Tamanට ප්‍රත්‍යක්ෂතාවය තුළ මිදීමක්. ඥානතෝ පස්සතෝ හැමතැනම දෙපැත්තක් තියෙනවා. හිතන දේ විඥාන මායාව ඇතුලේ. නමුත් දැනෙන දේ ඥානයයි. ඥායස අධිගමයි නිබ්බාන සත්‍ය කියයි කිව්වේ ඒකයි. සත්තානම් විසුද්ධියයි සත්තාගේ විසුද්ධිය සිද්ධ වෙන්නේ නැහැ දෘෂ්ටිගතව ඉන්නකම්. අවිද්‍යා භූමියේ සම්මාදිට්ඨියක් නැහැ කිව්වේ ඒකයි. සත්තානම් විසුද්ධියයි දුක්ඛ දෝමන සත්තගමයි ශෝක පරිද්දවන සමතික්කමයි ඥායස අධිගමයි නිබ්බාන සත්‍ය කිරියයි. මේ මගයි ඔබ යායුත්තේ. මෙයයි ඍජු භාවයේ ඔබ දකින්න නිවන් මඟ සක්කෝ ජුකෝ ඍජුකෝ. මේකේ නෑ සත්ව පුජ්‍යල කතාවක්. මේක අනාත්ම ධර්මයක් බව හොඳින් වටහා ගන්න. මහණෙනි අස නිත්‍යද අනිත්‍යද ස්වාමීනි අනිත්‍යයි. චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ. මහන්නේ ඇස අනිත්‍ය නම් ඒ දුකද සැපද දුක්ඛම් බන්තේ. මේ කියන්නේ ඇස කියන්නේ පේන බව පොත කියලා දෙයක් නැහැ. මේසේ ඇඳ ඉර හඳ ගාකොළ දිව්‍ය ලෝක ඔය කිසි කතාවක් හම්බ වෙන්නේ නැහැ. මේ හේතුඵල ධහම තුල. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ කර්ම વિશે නෙමෙයි. ඒක සිද්ධාර්ථ කුමාරයාත් දැක්ක. ඒක නිගණ්ඨයොත් දන්නවා. ඒක සියලු ආගම් වල තියෙනවා. හොඳ නරකාන්ත දෙකක්. බුදු කෙනෙක් ලෝකෙට පහලා දේශනා කරන්නේ පුබ්බේ අනුසුද ධම්මේසු කියලා පෙර නොඇසූ ධම කුමක්ද? යේ ධම්මා හේතු භගවතේ සංහේතුන් තථාගතෝ කියන ධර්මයයි. හේතුඵල ධමයි. ඒ තුල කර්මඵල ගැන කතා කරන්න යන්න එපා. ඔබ රැවටේවි. ඔබ මුලා වේවි. ඔබ අතරමං වේවි. ඔබ මම්මුලා වේවි. සම්මා දිට්ඨිය හම්බෙන්නේ නැහැ. හේතුඵල ධම තුල තියෙන්නේ හේතුඵල සකස් වෙන ආකාරයේ හේතුඵල ධහම තුල මේ ෂණය විතරයි මේ ෂණයත් පවතින්නේ නැහැ කියන එකයි ෂණේක මරණය දකින්න එකයි හේතුඵල ධහම කියන්නේ එහෙනම් බාහිර ලෝකයක් අපිට හොරකම් කරන්නවත් බාහිරින් දෙයක් හම්බ වෙන්නේ නැහැ එළියේ මරන්නවත් අපිට එළියෙන් කෙනෙක් හම්බ වෙන්නේ නැහැ අයියේ හේතුඵල ධහම තුල සියල්ලම සකස් වන්නේ මේ ෂණේ මේ මොහොතේ මේ හිතමයි බාහිර නෙමෙයි අන්න සියල්ලෙන් මිදෙනවා මේ අවබෝධය ඇති වුණොත් මේ දීපේ ධර්මදීපයක් බවට පත් වෙනවා. අර පෙර තිබූ ධර්මදීපේ නැවත බබලෙනවා. ඇයි ඒ? හොරකම් කරන්නවත් බාහිරින් දෙයක් හම්බ වෙන්නේ නැහැ. බාහිර බොරුවක් වෙනවා. මේ සේරම සිතුවිල්ලක් වෙනවා. අපි හිතන වටිනාකම් කොහෙන්ද බාහිර? අපිනේ හිතන්නේ. ඒවා සිතකනේ සකස් වෙන්නේ. බාහිරේම දේවල් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. හොරකම් කරන්න දෙයක් බාහිර නැතිකොට හොරකම් කරන්න යයිද? මේ ධර්මය අවබෝධයක් තියෙන කෙනෙක් කිසි කෙනෙක් බාහිරට කිසි කෙනෙක් බාහිරින් කිසි දෙයක් කරන්න යන්නේ නැහැ. බණින්නවත් කෙනෙක් හම්බ වෙන්නේ ගහන්න බණින්න කෙනෙක් හම්බ වෙන්නේ හොරකම් කරන්න දෙයක් හම්බ වෙන්නේ අන්න සංවරත්තේන සීලානම් කියන තැනට එනවා. අර මිත්‍යා දෘෂ්ටික ද බුද්ධ ධර්මයේ කියලා දේශනා කරපු අර අර මොකද්ද අර මඩ ගොඩක එරිච්ච එරිලෙන් ඔබ ගොඩ එනවා. මිත්‍යා දෘෂ්ටියේ සම්මා දිට්ඨියක් නැහැ කියව යන්නේ නිසායි. එහෙනම් ඍජුකවම දකින්න ඒ පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ තුල දෙයක් කියලා දෙයක් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. හිතන දේවල් බාහිර නැහැ. දැන් වැටහෙනවා. ඒයි පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ හේතුඵල ධමයි පෙර නොඇසූ විරු ධම කියලා බුදු කෙනෙක් ලෝකෙට පහළලා දේශනා කරපු ධර්මයේ. ඒක නවන්න යන්න එපා. මේක මේක අරියට මග මේක ආර්ය අෂ්ටාංග මාර්ගය ඕම දෙයක් නෙමෙයි බුදු බුදුන් වහන්සේ දේශනා කළේ. ඒ මිත්‍යා ආජීවය තුල සම්මා ජීවයක් නැහැ. එහෙනම් මිත්‍යා දෘෂ්ටියයි මිත්‍යා ආජීවයයි මිත්‍යා කම්මන්තයයි මිත්‍යා සංකප්පයයි මිත්‍යා වායාමයි මිත්‍යා සමාධි. ඒ මිත්‍යා අටමගයි. ඒකේ අරියට මග සම්මා දිට්ඨියක් නැහැ. බුද්ධ දර්ශනයේට අනම්මනම් ඒක එක එක එක ආටු ගාලා ඒක විනාශ කරන්න ඇදුවට පළක් නැහැ. මේ පරම සත්‍ය සබා දහමයි. ඒ සබා දහම කිසි කෙනෙකුට වෙනස් කළ නොහැකි. සියලු බුදවරු අවබෝධ කරන්නේ ඒ සබා දහමයි. ඒ යම් ශුන්්‍යතාවයයි. ඒ ශුන්‍ය යනු දෙයක් නැතිකම නොයි. ශුන්‍ය යනු අපි හිතන දේ නැතිකමයි. මේ ලෝකේ ජනගහනේ කෝටි 800ක් ඉන්නවනම් කෝටි 800ම තමන්ගේ සිත් තුළ ලෝක හදාගෙන ජීවත් වෙනවා. කාටවත් එළියේ දෙයක් හම්බෙලා නැහැ. ඔය අර යුද්ධේ මේ යුද්ධේ කිවට ඔක්කොම තියෙන සිත්වල ඕනික පොඩි ළමයි සෙල්ලම් කරනවා වගේ වැඩක්. මේ ලෝකේ ජනගහනේ කෝටි 800ක් හිටියට කෝටි 800ම එළියේ දෙයක් හම්බෙලා නැහැ සිතනවා. අරයා කියනවා ආරතීන එක තමයි මම දැක්කේ. මෙයා කියනවා ආව් ඒක තමයි. ඒ ඔක්කොම දෙන්නගේ සිතේ තියෙන දේ එළියෙන් පෙන්නන්නේ. එළිය අපි එක එක ඒවා කර කර හදන්නේ අපේ සිතුවිලි අනුවයි. අපි හිතනවා ඊට පස්සේ ඒක හොඳයි කියලා හිතනවා, ලස්සනයි කියලා හිතනවා, මේමයි කියලා හිතනවා. ඔක්කොම සිතුවිලි. පළක් නැහැ. අපි හිතන දේවල් අපේ හිතවල විතරයි. ඇයි ඒවා හිතන්නේ තවත් මිනිස්සෙක්නේ දකින්නේ? සබදාමට ඔක විකාරයක් විතරයි. එක උලඟයි ඔක්කොම කුඩු. තේරෙනවද? ඒ සබදාම කියන්නේ කුමක්ද? මේ ලෝක ධර්මතාවය. ඒක වෙනස් කරන්න පුළුවන්ද? කිසි කෙනෙකුට බෑ. <laughs> ඒකයි සියලු බුදුවරු අවබෝධ කරන්නේ. ඒ ලෝක ධර්මතාවයයි ධර්මය කියන්නේ. ඒ ධර්මතාවය නම් දෙයක් නැති බවයි. ඒ දෙයල සියල්ලම වෙන්නේ හේතු නිසා නැති වෙනකොට නැති වෙනවා. පෘථුවිය හැදෙන්නේ කොහොමද අපි කිව්වා මේ පෘථුවිය වේගය තුල කැරකිලා මෙහෙම හැදෙන හැටි. දේශන අහන්න. ඒ වගේම ෘතුවේ විනාශ වෙන්නේ සූර්යාගේ රශ්මිය වැඩි පෘථුවියත් නැති වෙලා යනවා. මේවත් හේතුඵල ධාමයේ සැකසුම්. මේ සිතත් හේතුඵල ධාමයේ සැකසුම්. කොහෙද තියෙන්නේ ආත්මයක්? ආත්ම කතාව බොරුවක්. ඒක අවබෝධ කරන එක ලේසි නෑ, සුකර නෑ. මහණෙනි, ඉදි කටුවක් තිබේ නනේ, මහමුදේ වැටුණත් හොයන්න පුළුවන් කියන මේක ලේසි නෑ කියලා. මහණෙනි, එදා හිටියේ දුනුවාය. අස්ස ලෝමක් සියක් කඩකට පැලෙන්න විදිහද? එයත් විය හැකි මහණෙනි මේ සුකර නොවේ කියන. අද තියෙන උපමාවක් විදිහට කියනවා නම් පරමාණු බෝම්බයක් දැම්මත් ඒකත් විය හැකි මානෙනි මේසු කරනෝවේ ඔබගේ හිත ඇතුලේ යුද්ධය ඔබට දිනන්න බෑ ඒ තරම් ඒක ඉඳි අර අර මහ පොළොවේ පස් තිබ්බත් නියපොත්තට ගත්ත පස් ටික වගේ බොහොම ටික දෙනාට මේක අවබෝධ වෙන්නේ. මේකේ ලෝකයක් නැති බව, දෙයක් නැති බව, කෙනෙක් නැති බව. ධර්මතාවයක් බව. සබදාම බව. ওই වචන ගොඩක් විතරයි, ඕම එකක්වත් නැහැ. න පටවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසං යතර න විඤ්ඤාණ යතර න ආකිඤ්ඤ යතර න සන්නා නසන යතර මොකද්ද මේ කියන්නේ නායන් ලෝකෝ මෙලවක් නැ න පරලෝකෝ පරලවක් නැ නෝබෝ චන්දිම සූර්ය හඳේරු කියලා දෙයක් නැ මේ සේරම අපි හිතන දේවල් අපි හිතන් ඉන්නෝ මේ ඉර මේ හඳ මේ මේ මෙතන විදේශයකෙක් આવොත් තව තව શબ્ද ටිකක් දාලා තව තව ඒවා ටිකක් කියවයි ওই શબ્දවල මොකුත් තියනවද මොකක්වත්ම නැහැ චිත්තේ සකස් වෙන හැටි දැක්කොත් ඔක හොඳට තේරෙනවා නායන් ලෝකෝ න පරලෝකෝ න උභෝචන්තිම සූර්යෝ න අගතින් වදාම ඉපදීමක් නැහැ මරණයක් නැහැ න ගතින්න ටිතින්න චුතින්න උප්පතින්න අපටිත්තන අපවත්තන අනාරම්මන පැවැත්මක් නැහැ මේ සිතට පැවැත්මක් නැහැ මේ සිතට ඉපදීමකුත් නැහැ මේ සිතට මරණයකුත් නැහැ සිත කියන්නේ මේ ක්ෂණයක් ක්ෂණය පාසා සකස් වෙන සැකස්මක් පමණයි හැම ෂණේම ඒකයි කිව්වේ සම්මුතිය තුළ මරණය බොරුවක් වෙනවා කියලා ඒකත් සිතුවිල්ලක් පමණයි. දකින්න ධර්මයේ සියල්ලම සිතුවිල්ලකින් අමාර වෙනවා. ඔබටම අදාහ ගන්න බැරි පුදුමාකාර ධර්මතාවයකට ඔබ අවදි වෙනවා. ඒ සත්‍යයට ඔබ අවදි වෙනවා. ඔබ සදා අමරණීයයි. මරබියක් නැහැ. මැරෙන කෙනෙක් සත්වේ පුජ්‍යලෙක් කොහෙවත් නැහැ. සදාතනික සුවයක් දැනෙනවා. ඒ තමයි ලෝතුරු සුවේ. එතනත් ඔබ හිර වෙන්නේ නැහැ. සියලු කෙලෙස් නසා ඔබ සියල්ලෙන් මිදී යනවා. ආකාසේන සකුන්තානං කියලා ආසි කුරුලෙක් ගියා සමානයි කිව්වේ එකයි. පුදුමාකාර සාන්ත ස්වභාවයක් දැනෙනවා මේ අවබෝධය තුළ. ආර්යයන් වහන්සේලාට සර්ටිෆිකට් දෙන්න බෑ කිව්වේ යන්නේ නිසායි. ආර්ය භූමිය අරියානන් දස්සාවි අරිය ධම්මේසු කෝවිදෝ අරිය ධම්මෝ විනයෝ කිව්වේ ඒ ආර්ය භූමියේ නාම රූප නැහැ. සත්වේ පුජ්‍යලයක් නැහැ. ඒකයි ආර්ය භූමියේ දෙන්නෙක් නෑ කිව්වේ. ආර්යයන් කියන්නේ සබහා දහමට. ආර්යයන්ට කාටද පුළුවන් සර්ටිෆිකට් දෙන්න? ආර්යයන්ට පුළුවන් ද ආචාර්ය මහාචාර්ය පට්ටම් දෙන්න? ආර්යයන් වහන්සේලාට එහෙම කවදාවත් දෙන්න බෑ පෘ탁ජනේකට. අවිද්‍යා භූමියේ ඉන්න මිත්‍යා දෘෂ්ටිකට පුළුවන් ද සම්මා දිට්ඨියේ ඉන්න සම්මාන දෙන්නේ කාටද රූපයක් වෙත්තේ? ඒක ගත්තනම් මොකෙක් කරේත් ඇවිල්ලා මිසදුටුවෙත් මිත්‍යා දෘෂ්ටිකෙක්. ආර්ය භූමියේ ආර්යයන් වහන්සේලාට සර්ටිෆිකට් නෑ කවදාවත්. ඒවා කරන්න යන්න එපා පහත් වැඩ. සාසනය විනාශ කරන්න මේ මේ නොදන්න මේ පුංචි බලන්න මේ මේ මේ මෑත යුගයේ වෙනකොට ඇවිල්ලා. අන්තිමට රස්සාවක් දෙනවා. <laughs> කවුද මේවා කරන්නේ? කවුද මේවා ගන්නෙ? ඇත්තටම මේ ඇයට කියන්නේ කොහොමද අපි නිගණ්ඨ භික්ෂූන් අර වෙන මොකුත් කියන්න පුළුවන්ද? බුදු සමයේ හිටියා නිගණ්ඨයෝ. රූපේ ඇත්ත කරගෙන ඔය හැමදේම කරා. අදත් ඉන්නවා නිගණ්ඨයෝ, නිගණ්ඨ භික්ෂූන්. සැබෑ භික්ෂුවක් කවදාවත් සර්ටිෆිකට් එකක් ගන්න යන්නේ නැහැ පෘථග්ජනෙක් ගාවට. භික්ෂුව කියන්නේ කවුද? දකින්න සම්මුතියෙන් එහාට ගිහිල්ලා පරම සත්‍යයෙන් අපි ඔය භික්ෂු සූත්‍රය තුල පෙන්නවා. සිත කියලා දෙයක් නැහැ ආත්මයක් කෙනෙක් සත්වේ පුජ්‍යලයක් නැහැ කියලා. සත්ව පුජ්‍යලෙන් තොර ධර්මයේ දකිනවා. අනේකයි බුදුන් වහන්සේ කිව්වේ අනාත්ම ධර්මයක් කියලා. අනාත්ම ධර්මික කොහෙන්ද ආත්මයක් තියෙන සංඥාවක් හරි දෙනවනම් එතන ආර්යයන් වහන්සේ නමක් නැහැ. පු탁ජන භික්ෂුවක්. පිරිසිදු කරගන්න ඔබගේම යහපතටයි මේ සත්‍ය හෙලි කරන්නේ. සැබෑම ආර්යයන් වහන්සේලා හඳුනා ගන්න. ඒ සබාදා මහ සමානයි. බුදුන් වහන්සේ ආන්ද වනයේටයි වැඩි. බුදුන් වහන්සේ පිරිනොම් පෑවෙත් ගහක් යට. බුදු උනේත් ගහක් යට. ඔබ දන්නවා ඉපදෙන්නේ බුදු වෙන්නේ පිරිනොම් පා. සබාදා මහ සමානයි. මේ කතාවේ තවත් සත්‍යයක් අපි ඔබට කිව්වා යටින් තියෙනවා කියලා. අහන්න දේශනා ඔබට ආමු වේවි. පුදුමාකාර සත්‍යයක්. බුද්ධ කියන්නේ ශුන්‍යතාවයට. සත්‍යේ පුජ්‍යලේ නෙමෙයි. ස්වාමීනි ඔබ මිනිස්සේද දෙවියෙක්ද බ්‍රහ්මයේද ගන්ධබ්බේද? නැහැ. මිනිසෙක් නෙමෙයි දෙවියෙක් නෙමෙයි බ්‍රහ්මයෙක් නෙමෙයි ගන්ධබ්බෙක්. එසේනම් ස්වාමීන් ඔබ සත්වේ පුජ්‍යලෙක් නෙමෙයිද? ඒකනේ ඔය අහන්නේ. ඔව්. සත්වේ පුජ්‍යලෙක් නෙමෙයි. එසේනම් ස්වාමීන් ඔබ කවරෙද්ද? බුද්ධ සෑම සිතකම සිතුවිලි වලින් මිදෙන තැන බුද්ධ ලෝක ධර්මතාවයයි ආත්ම සංඥාව ගිලිහෙන තැන ශුන්‍ය ස්වභාවයයි අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි බුද්ධ මේක ආගමකට අයිති නෑ අනාගතයේ සියලු ආගම් බිඳ වැටෙනවා තව අවුරුදු 100ක් 200ක් යනකොට බලතැයි එකම එක ධර්මතාවයක් ලෝකේ තියෙනවා මොකද්ද සත්‍ය ධර්මයේ කියලා එකක් ඒක ආගමක් නෙමෙයි සත්‍ය ධර්මයයි මේ ලෝකයේ විනාශය කරා යනකොට සත්‍ය ධර්මයට නැති අතරයි යුද්ධ තියෙන්නේ. ඔතනයි ලෝකේ විනාශ වෙන්නේ. එයයි මේ ලෝකයේ අවසානය. සියලු ආගම් බිඳ වැටෙනවා. දෙය ලෝකේ මැව්වයි කියන ඒ දෙය ලෝකේ මැව්වයි කියන <laughs> ඒ කවදාවත් වෙන්නේ නැති මොකද්ද මොකද්ද මිත්‍යා දෘෂ්ටිය? පට්ටපල් බොරුව මේ ලෝකෙන් තුරන් වෙනවා වැඩි කාලයක් නොකිය. ඒක තමයි මේ ලෝකේ තියෙන ලොකුම පට්ටපල් බොරුව. දෙයියෝ ලෝකේ මැව්වයි කියන දෙයියෝ කියලා කෙනෙකුත් නැහැ, මවන්න ලෝකෙකුත් නැහැ. ඔක්කොම සංකල්ප ගොඩක් ඒවා තුළ හිර වුණු මිත්‍යා දෘෂ්ටිකයෝ ගොඩක්. දැන් තේරෙනව නේද සත්‍ය නම් සත්‍යයි කියන්නේ නිසයි සත්‍ය කියන්නේ ආගමක් නෙමෙයි. සත්‍ය කියන්නේ ලෝකේ ධර්මතාවයයි. සියලු ආගම්වල මූලයට ගියාම ඕක තියෙනවා. අපි පැහැදිලි කරා සේරම ආගම්වල මොකද්ද කියවෙන්නේ කියලා මූලේ. සබා දහමයි ලෝකෙම ඇවිල්ලා තියෙන්නේ. සබා දහමටයි ඔය දෙයියෝ කියලාත් කියන්නේ. ඒක දකින්නවා නුවණක් ඕනේ. ඒ ආරම්භය තුල ඒක තියෙනවා. නමුත් පොත් ලියාගෙන ඔක්කොම පාට පාට පොත් ලියාගෙන මරා ගන්නවා. ඒක නේද මුළු ලෝකෙටම අද වෙලා තියෙන්නේ. අද ලෝකෙ බෙදලා මරා ගන්න පොත් ලියන පුසිසයි. පොත්වල තියෙන පට්ටපල් බොරු. ඒවා කවුරුත් කාට හරි ඒවා වුණා ඊට හද හද හෙටත් ලියයි පොතක්. හෙටත් ආගමක් ඇදේ. පවතින්නේ නැහැ ඇයි සත්‍යයක් නෙමෙයි. ඒකෙන් පුළුවන් මිනිස්සු මෝහණය කළා මත් කරන්න විතරයි. ඒකට කියන්නේ දෘෂ්ටිගත කරනවා කියලා. ඒ දෘෂ්ටිය තුළ ඔවුන් හිතාගෙන මියර්. ඔවුන් සත්‍ය දන්නේ නැහැ. ඔවුන්ට සත්‍ය දකින්න කවදාවත් බැරි වෙන්න ඇස් අන්ධ කරලා දානවා. ඒ කියන්නේ ප්‍රඥාව නැති කරලා දානවා. ඒකයි මෝහණය කියන්නේ. අති භයානකයි මිත්‍යා දෘෂ්ටි කියලා බුදුන් වහන්සේ දේශනා කළේ ඔන්න ඔය නිසයි. මේක ඊට වැඩිය ගැඹුරු සත්‍යයක් තියෙනවා අවබෝධ කරගන්න. එහෙමනම් දැනට මේ ටික ප්‍රමාණවත්. දකින්න සත්‍ය සත්‍යමයි. සත්‍ය නම් සියල්ලම සමානයි. මේ ලෝකේ දෙන්නෙක් වෙන් කරන්න බැරි වෙනවා මේ සත්‍ය අවබෝධ කරත්. සැමෝම සමානයි. ඒකේ අප්‍රමාණ චේතු විමුක්තිය කිව්වේ ඒකයි මහා මෛත්‍රියක් නැහැ පු탁ජන භූමියේ. මේ සත්‍ය අවබෝධ කළොත් අර පස් කැටේ කුඩු කරාම අංශුව එකට එකතු වුණා වගේ සියල්ලම සමාන වෙනවා. අන්න අප්‍රමාණ චේතයුත් මහා මෛත්‍රිය අන්න බුද්ධ ස්වභාවය තුළ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නේ මේ ෂණයමයි මේ මොහොතෙමයි. මරුණට පස්සේ අන්න තනක් හොයනවා නම් කවුරු හරි ඒ මේ සිතේ මිත්‍යාවේ ස්වභාවයයි. එහෙම දෙයක් මේ සිතේ පොණෝබයික ස්වභාවය තියෙන. ඊගාවෙක හොය ඉන්න එකයි සිත කියන්නේ. හැබැයි එහෙම දෙයක් නැති බව හිතනකොට ඊගාවෙකකුත් නැහැ. ඒක තියෙන එකයි පොණෝබයිකා නන්දිරාග සත්‍ර අභිනන්දනී කියන්නේ ඊගාවෙක හොයන ස්වභාවයමයි. ඒකමයි අපේ සිතේ උපත. ඒ කියන්නේ සිතේ චිත්තාරෝපණය. අපි මේ හිතන ආත්මීය දැනීම කියන්නේත් ඕකමයි. ওই ওই දුස්තිය තුලයි ඒක හටගන්නේ. ඒකයි චිත්ත ශක්තිය කිව්වේ. ඒකයි චේතනාම් භික්කවේ කම්මා කියන්නේ. ඒකයි චේතනාව තුල අපිට ලොකු ශක්තියක් එන්නේ. කාට හරි ගහන්නත් පුළුවන් ලොකු ශක්තියක් අරගෙන. ඒ ශක්තිය කොහෙන්ද ආවේ? සිතුවිල්ලේ. සිතුවිල්ලයි ඔබව සසර ගෙනියන්නේ. දැන් තේරුණාද? සිතුවිල්ල සත්‍යයක් නොවන බව දැක්කොත් අන්න සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත්ති නිබ්බන්ති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා කියන තැනට එනවා. සියලු දුකෙන් ඔබ මිදෙනවා. අන්න දුකෙන් මිදෙන මඟ. එයයි නිවන් මඟ. වැටුණා නේ. හොඳමයි එහෙනම්. තෙරුවන් සරණයි. මේ සත්‍ය ඔබගේම විසුද්ධිය සඳහාමයි. තවත් දෘෂ්ටියකට යන්න නෙමෙයි සියලු දෘෂ්ටිංගෙන් මිදෙන්නයි. සම්මා දිට්ඨිය තියෙන්නේ සියලු දෘෂ්ටිංගෙන් මිදුණු තැනයි. හැමෝටම තෙරුවන් සරණයි.